සමන්තාචක්කවාලේසු වත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 අනභි සම්බුද්දස්ස බෝධිසත්තස් සේව සතෝ පංච මහා සුපිනා පාතු රහේසුන් තී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ඊ타ම ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත මේ ධර්මය කවුරුන් සඳහාද පින්වත්නි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අනුරුද්ධ කියන සූත්‍රයේ සඳහන් වෙනවා මේ ධර්මයෙන් ඵල ලබන්න පුළුවන් කාටද කියලා. එයින් එක් අවස්ථාවක් තමයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අරඹන ලද වීරයක් ඇති ශ්‍රාවකයන්ට කුසීතයන්ට නෙමෙයි. එහෙමනම් දේශනා ධර්මයක් ඵල ලැබෙන පරිද්දෙන් ශ්‍රවණය කරන්න නම් ඒ වගේම ශ්‍රවණය කරන ලද දේශනාවකින් ඵල ලබන්න නම් අපිට පින්නතුනේ අරඹන ලද වීරයක් තියෙන්න උවමනයි. මොකද මේ ශාසන ප්‍රතිපදාවෙන් ලබන්න තිබෙන අග්‍රඵලය පරම නිෂ්ඨාව අමා මහ නිවන මරුණට පස්සේ ලැබෙන්න තියෙන එකක් නෙවෙයි පින්නතුනේ. තමන් ගෙවන මේ ජීවිතයේම ජීවිත ගමන තුලදීම අත් විඳිය හැකි ඵලයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. සෝපාක රහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ඉෂ්ට කරලා මම කල යුත්ත කළා මං බුද්ධානුශාසනාව නිම කළා නැවතත් මට කරන්න දෙයක් නැහැ මේ ගොහුරු සංසාරේ මං මේ උපදින ගෙවන අන්තිම භවයයි කියලා පින්නතුනේ සිංහනාද කරනකොට උන්වහන්සේට වයස අවුරුදු 7යි. උන්වහන්සේ නිවන් සුවය වින්දේ අවුරුදු 7න්. එතකොට මේ ලෝකේ අපිටත් මේ ජීවිතයේම පින්නතුනේ ලැබිය හැකි ඵලයක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඒක එහෙමනම් ඒ බුද්ධ වචනය කෙරෙහි සැබෑ විශ්වාසයක් තියෙන ශ්‍රාවකයෙක් නම් අපි මොන තරම්නම් අප්‍රමාදී විහෙරණ ඇති ශ්‍රාවකයෝ වෙන්න ඕනද? ඒ නිසාමයි මේ දේශනාවේ ඵල ලැබෙන්නේ අරඹන ලද වීරයක් ඇති ශ්‍රාවකයන්ටයි කියලා සඳහන් කළේ. ඔබ සියලු දෙනාටම මේ දේශනා මාලාවම සංසාර දුක් කෙලවර කොට ලබන ශාන්ත වූ නිවනින් සුවපත් වීම පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි අද ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අපි මුලින්ම අඳුනගනිමු. අපිට තියෙනවා පිටක තුනක්. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා. මේකට තමයි ත්‍රිපිටකය කියන්නේ. මේ තුන් පිටකයෙන් සූත්‍ර පිටකය සම්මුති දේශනා මේ සූත්‍ර පිටකය නිකාය පොත් බෙදෙනවා පහකට. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය සහ කුද්දකනිකාය කියලා. මේ නිකාය ග්‍රන්ථ පහෙන් සිව්වැනි නිකාය ග්‍රන්ථය තමයි අංගුත්තර නිකාය. අංක උත්තර කියන එකයි අංගුත්තර කියන එකේ තේරුම. සංඛ්‍යාත්මකව ඉහළ යන දේශනා තමයි අංගුත්තර නිකායේ ඇතුළත්ව තියෙන්නේ. දහම් කරුණු එකේ පටන් දහම් කරුණු 11ක් දක්වා ගණන් වශයෙන් විස්තර කළ දේශනාවන් අංගුත්තර නිකායේ සඳහන්. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කියලා පින්නතුනේ නිපාතයක් තියෙනවා. දහම් කරුණු කීයක් ගැනද සඳහන් වෙන්නේ? දහම් කරුණු පහක් පිළිබඳව. මේ පංචක නිපාතයේ වර්ග ගණනාවක් අතර බ්‍රාහ්මණ වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ධර්මයේ ඇතුළේ බ්‍රාහ්මණයා කියන්නේ කාටද පින්නතුනේ? ධර්මයේ ඇතුළේ බ්‍රාහ්මණයා කියන්නේ. දැන් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ඇත්තටම පින්නතුනේ මේ ලෝකයේ දෘෂ්ටිකාන්තාරයක්. ඒකනේ බ්‍රහ්මජාල කියන්නේ. පින්වත්නි බ්‍රහ්මජාල සූත්‍රෙදී දේශනා කරන්නේ ඒ කියන දෙසටක් මිත්‍යා දෘෂ්ටි ගැන. එහෙම පිටින්ම පින්වතුනේ කාන්තාරයක් දෘෂ්ටි කාන්තාරයක්. අන්න ඒ කාලේ මුල් බැසගෙන තිබුණු මහා බලවන්ත දහමක් තමයි බ්‍රාහ්මණ දහම. එකල සමාජයේ බලවතුන් කියලා හඳුනගෙන ඒ අය විසින් පාලනය කරපු සමාජයක්. ඒ බ්‍රාහ්මණ දහමට අනුව මේ සමාජයේ පින්නතුනේ ප්‍රධාන කුල හතරකට බෙදලා තිබුණා. ඒවට තමයි චතුරු වර්ණ කියන්නේ. එයින් පළවෙනි පිරිස බ්‍රාහ්මණ කුලය. බ්‍රාහ්මණ කුලයේ අය මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මවපු අය කියලායි කියන්නේ. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මවපු අය බ්‍රාහ්මණයෝ කියලා බ්‍රාහ්මණ ධාමේ කියනකොට සම්බුද්ධ දේශනාව ඇතුලේ බ්‍රාහ්මණයා කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලයෙන් උපන් දරුවට. මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් කෙනාට බමුණු දහමේ බ්‍රාහ්මණයා කියනකොට බුදු දහමේ බ්‍රාහ්මණයා කියලා කියන්නේ පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් උපන් දරුවට. ඒ කවුද? ඒ තමයි සියලු කෙලෙසුන් දුරු කළ සසර ගමන නැවතු මහරහතන් වහන්සේ. ශාසනය ඇතුලේ උන්වහන්සේට තමයි බ්‍රාහ්මණයා කියන්නේ. මේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙනවා සූත්‍රයක් සූත්‍රයේ නම මහා සුපින කියන සූත්‍රය. මහා සුපින සූත්‍රය. නැවත අපි මතක් කරමු අංගුත්තර නිකායේ පංචක නිපාතයේ බ්‍රාහ්මණ වර්ගයේ මහා සුපින කියන සූත්‍ර දේශනාව තමයි අද උපට දේශනා කරන්නේ. මේ දේශනාව දේශනා කරන්නට හේතුව මොකද්ද? හේතුව තමයි ඔබත් මමත් සරණ ගිය තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේට මොනතරම් සිතක් ශාන්තියක් හදනවද කියලා බුද්ධත්වයට පෙරම පින්වතුනේ පහළ වෙච්ච නිමිති තියෙනවා. අන්න ඒ නිමිති ටික සඳහන් වෙන එක් තැනක් තමයි මේ මහා සුපින සූත්‍රය. ජාතක පාළී මහා සුපින ජාතකය කියලා එකකුත් තියෙනවා. ඒක මේකට සම්බන්ධ නෑ. ඒක කොසල් රජුරෝ දැකපු සිහින පිළිබඳවයි කියන්නේ. මේක මහා සුපින සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතේ. තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනමි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ පංච මහා සුපිනා පාතුර හේසුං සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේම උන්වහන්සේගේ මුවින් දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පත්වෙන්නට පෙර බෝධිසත්ව අවදීයේම දෙක්ක මහා සීන පහ. දැන් පින්වත්නි අපි සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට කලින් සූත්‍රයේ නම මොකද්ද? මහා සුපින සූත්‍රය. සුපින කියන්නේ සිහින කියන එකයි. මහා කියන්නේ ඔව් අපේ නම් මහා කියන එක ලොකු කියන අර්ථයෙන් තමයි යොදන්නේ. අපිට ඊට වඩා අර්ථ නැහැ. අපි භාෂාව පාවිච්චි කරන විදිහත් අපේ වචනෙන් කිව්වොත් අතුලෝමතිකයි. මේ තථාගතයන් වහන්සේට කියනවා යෝ වදතං පවරෝ මනුජේසු කියලානේ. වදතං පවර කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ ඇයි? උන්වහන්සේ කතා කරන්න වුන් අතර අග්‍රයි. හැබැයි මේ ලෝකේ කතා කරන්න වුන් අතර දිනන්නේ කවුද කියලා ඇහුවොත් එහෙමනම් සමහර අය හිතයි තොරතෝංචියක් නැතුව කතා කරන අය අහවලා කතා කරන තරඟයක් තිබ්බොත් නම් දිනනවා කියලා. හැබැයි මතක තියාගන්න කතා කරන එකෙන් දිනන්න පුළුවන් වෙන්නේ මෙච්චර වෙලාවකට මෙච්චර වචන කතා කරනවා කියන එකෙන් නෙමෙයි. ඒ කතා කරන දේවල් කොච්චර ඵලදායීද කියන එකෙන්. බුදුරජාණන් වහන්සේ නිහඬ බව ගරු කළ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. අතිශයින්ම නිහඬ බව ගරු කරපු ශාස්ත්‍රෝන් වහන්සේ නමක්. වැඩියෙන්ම නිහඬ බව ගරු කරපු ශාස්ත්‍රෝන් වහන්සේ නමකට කියනවා කතා කරන්න උන් අතර අග්‍රයි කියලා. ඒ මොකක් නිසාද? කතා කළ සෑම වචනයක්ම මේ ලෝකය ඇවිළුවේ නෑ මේ ලෝකේ නිව්වා. කෙලෙස් වැඩුවේ නෑ කෙලෙස් නැසුවා. එකඳු වචනයක්වත් අකාලයේ නෑ කාලයේ දේශනා කළා. එකඳු වචනයක්වත් අසත්‍යයෙන් නෑ සත්‍යයෙන් භාවිත කළා. එකඳු වචනයක්වත් හේතු නැතුව දේශනා කළේ නෑ. හේතු ඇතුව දේශනා කළා. දැන් බලන්න ඕනේ අපේ වචන මේ ගොඩට කොයිතරම් දුරට එකතු වෙනවද කියලා. ඒ නිසා මතක තියාගන්න ගොඩක් කතා කරන එක නෙමෙයි කාරණය. කතා කරන්නේ මොනවද කියන එකයි වැදගත්ම දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කළේ හේතු ඇතුව අපි නම් හේතු නැතුව හුඟක් වෙලාවට වචන පාවිච්චි කරනවා. දැන් දන්සැල් දෙන කාලෙට හැම දන්සලක්ම මහා දන්සලක්. එතකොට මොන අර්ථයෙන්ද මේ මහා කියන වචනේ යොදලා තියෙන්නේ කියන එක අපිට ටිකක් විමසන්න වෙනවා. මහා බත් දන්සල, මහා තේ දන්සල, මහා කඩල දන්සල, මහා මල් දන්සල. මේ ඔක්කොම මහා වැඩ තියෙන්නේ. විහෙර විහාර හැම එකක්ම බලපුවාම ඊයේ හදලා ඊයේ විවෘත කරපු පන්සලත් මහා විහාරයක්. ඒකත් හරි පුදුම දෙයක්. අපි මහා කියන වචනේ පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලම මහා කියන එකේ ගැඹුරු අර්ථ පින්නතුනේ අපෙන් ගිලිහිලායි තියෙන්නේ. මේ සූත්‍රයට මහා සුපින කියලා කියන්නේ මේ සූත්‍රේ බර කරලා මිනිසුන්ට පෙන්වන්න ඕන හින්දා නෙමෙයි. අපි නම් මහා කියන වචනේ යොදන්නේ ටිකක් බර කරලා අනික් අයට පෙන්වන්න ඕන හින්දා. හැබැයි මේ සූත්‍රයට නමට මුලින් මහා සුපින කියන්නේ සූත්‍රේ බරපතල කරලා අපිට පෙන්වන්න නෙමෙයි. එහෙනම් ඇයි? උත්තම පුරුෂයන් විසින් දකින ලද නිසා ඒ සිහිනෙහි උත්තම වූ අර්ථ ඇතුළත්ව තියෙන නිසා තමයි මහා සුපින කියලා කියන්නේ. ඔන්න මහා සුපින කියන්නේ හේතුව. මොකද්ද හේතුව? උත්තම පුරුෂයන් විසින් දකින නිසා උත්තම වූ අර්ථ තියෙන නිසාත් ඒ හීනේ. අන්නේ නිසා තමයි මේ සූත්‍රයට මහා සුපින කියලා කියන්නේ. පින්වත්නි අපිටත් හීන හුඟක් තියෙන හින්දා සූත්‍රය ආරම්භ කරන්න කලින් පින්වත්නි සිහින පිළිබඳව යම් විවරණයක් කළොත් හොඳයි කියලා හිතෙනවා. සිහින දකින සිහින පෙනෙන හේතු තියෙනවා හතරක්. දේශනාවේ කියනවා සුපිනං පස්සන්තෝ චතුහි කාරණේහි පස්සති. සිහින දකිනවා කාරණා හතරක් නිසා. කාරණා හතරක් මුල් කරගෙන හීන පේනවා. මොනවද මේ කාරණා හතර? පළවෙනිම කාරණේ තමයි ධාතු කෝපතෝවා පස්සතේ. ඒ කියන්නේ ධාතු කෝප වීමෙන් හීන පේනවා. වා පිත් සෙම් කියන මේ ධාතු කිපීම නිසා සිහින පේනවා වෙනවා. මොනවද පේන හීන? නොයි ආකාරයේ හීන පේනවා ධාතු කුපිත වුනහම. සමහර වෙලාවකදී මහා පර්වත පල්ලේ වැටෙනවා වගේ, ආකාශයෙන් යනවා වගේ, ගම් වතුරකට අහු වෙනවා වගේ, නොඑක් ආකාරයේ ඇත්තු ආදී නොඑක් සත්වයින් තමන් පසුපස එළවනවා වගේ අන්න ඒ වගේ නොඑක් ආකාර හීන පේනවා කියනවා මොකක් නිසාද ධාතු කෝප උනාම ඔය තමයි පළවෙනිම කාරණේ හීන පේන ධාතු කෝප වීම. දෙවෙනි කාරණේ කියනවා පින්නතුනේ දේවතෝප සංහාරතෝවා. දෙවියන් විසින් පෙන්වන ලද සිහිනක් තියෙනවා. දෙවියන්ගේ ආනුභාවයෙන් අපිට යම් යම් අවස්ථාවන් වලදී සිහින දක්වනවා. ඉෂ්ට වූ සිහින මෙන්ම අනිෂ්ට වූ සිහින පෙන්වනවා. ඒ කියන්නේ Tamanට හිතසුව පවතින දෙයක් පෙන්눔 කරන්නත් පුළුවන් Tamanට අවැඩ අහිත පිණිස පවතින දෙයක් පෙන්눔 කරන්නත් පුළුවන්. මහා ලාභයක් ලැබෙන්න තියෙනවා නම් අපි හිතමු යම් නිධානයක් ලැබෙනවා කියලා. සමහර විටකදී ඒ නිධානයේ ලැබෙන බව පෙන්눔 කරන්න පුළුවන්. තවත් විටකදී විශාල අනතුරක් අලාභයක් සිද්ධ වෙන්න තියෙනවා නම් සමහර විටකදී දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ අලාභෙ පෙන්눔 කරන්න අනතුරු පෙන්눔 කරන්නත් පුළුවන්. ඔය තමයි දෙවෙනි කාරණය අපිට සිහින පෙන්눔 කරන්නේ. තුන්වෙනි කාරණේ කියනවා පින්නතුනේ අනුභූත පුබ්බතෝ. අනුභූත පුබ්බතෝ කියලා කියන්නේ පෙර සිද්ධ වෙච්ච දේවල් ආපහු ආපහු අපිට පෙන්වන්න කරන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා දාවලේ කරපු කියපු හැමදේම රැට හීනෙන් දැක දැක කෑ ගහනවා. සමහර විටකදී අවුරුදු දෙක තුනකට හතර පහකට දහ පහලවකට එහා පැත්තේ සිද්ධ වෙච්ච දේවල් ආපහු ආපහු ආපහු ආපහු සිහිනින් දකිනවා. එතකොට ඒවායේ ඵලයක් තියනවද? ඒකේ ඵලයක් නැහැ පින්නතුනේ. අවසාන ක්‍රමේ තමයි සිහින දකින පුබ්බ නිමිත්තතෝවා. పూర్ව නිමිති වශයෙන් හිඳ පේනවා. පළවෙනි එක ධාතු කුපිත වීමෙන් හීන පේනවා. දෙවෙනි එක පින්නතුනේ දෙවියන්ගේ ආනුභාවයෙන් සිහින පෙන්නනවා. තුන්වෙනි එක අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පෙන්눔 කරනවා. හතරවෙනි එක పూర్ව නිමිති වශයෙන් අපිට සිහින දක්වනවා. එහෙනම් මේ මහා සුපින කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන සිහිනත් పూర్ව නිමිති වශයෙන් පෙන්눔 කළ සිහින. තවත් මොනවද වගේ සිහින පෙන්눔 කරපු අවස්ථා? එකක් තමයි පසේනදි කොසල් මහරජතුමා දැකපු සිහින 16. කලියුගයේ සිද්ධවන්නා වූ සමාජ විපර්යාසය එදා කොසල් මහරජුරෝ දැක්කනේ. ඒවා పూర్ව නිමිති. ඊළඟට පින්වත්නි තවත් එක් සිහිනයක් තියෙනවා අපි කාටත් අමතක නොවෙන. ඒ තමයි අප මහ බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා පස් මහ බැලුම් බලලා මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසඳගත්තු අවස්ථාවේ ඒ සඳහා මහා මායා දේවීන් වහන්සේ දැකපු සිහිනය. ඊටාම අසිරිමත් සිහිනයක්. දැක්කේ කවදද? ඇසල පුරපසළොස්වක පෝය දවසේ අලුයම මහා මායා දේවීන් වහන්සේ පින්වත්නි මහබෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොව ඉන්නකොට ආරාධනා කරනවා කාලෝ යන්තේ මහාවීර uppajjamatu kucciyan මහාවීරයන් වහන්ස මේ ඔබ වහන්සේට මව් කුස පිළිසිඳ ගන්න කාලයයි සදේවකං තාරයන්තෝ දෙවියන් සහිත වූ සියලු සත්වයන් මේ සංසාරයෙන් එතර කරවන්න බුද්ධස්වමතං පදං උතුම් වූ අමෘත පදය අවබෝධ කරලීමට මහා වීරයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නට මේ සුදුසුම කාලයයි කියලා ආරාධනා කළා. මේ ආරාධනාව ලබාගෙන අප මහ බෝධිසත්වයන් වහන්සේ බලනවා කාරණා පහක්. අන්න ඒ කාරණා පහට තමයි පස් මහ බැලුම් කියලා කියන්නේ පංච මහා විලෝකණය කියලා කියන්නේත් ඒකට. ඔන්න බලන්න එතනත් මහා කියන වචනේ තියෙනවා. ඇයි මහා කියන්නේ? උත්තම පුරුෂයන් විසින් දකින නිසා. මේ පස්මහා බැලුම් බලන්නේ හීන පුරුෂයෙක් නෙමෙයි උත්තම පුරුෂයෙක්. ඒ නිසායි මහා විලෝකණය කියන්නේ. මොනවද බලන කාරණා පහ? කාලය, දීපය, දේශය, කුලය, මව. එයින් මව, එයි මව බලන්නේ කාරණා කීපයක් නිසා. එකක් තමයි මහබෝධිසත්වයන් වහන්සේ නමක් වැඩ ඉඳපු කුසක එපමණ පිං නැති කෙනෙකුට තවත් වරක් පින්වතුනේ ඉන්න බෑ. මොකද ධාතු කරඬුවක තැම්පත් කරන්නේ පින්වතුනේ ධාතුන් වහන්සේ නමක්ම විතරයි. ධාතුන් වහන්සේ නමක් තැම්පත් කරන ධාතු කරඬුවක ඊට වඩා පහළ දෙයක් කොහෙත්ම තැම්පත් කරන්නේ අන්න ඒ නිසා මහා මායා දේවීන් වහන්සේගේ කුස පින්වතුනේ ධාතු කරඬුවක් වගේ අනන්ත පරිමාණ ලෝක සත්වයා සියලු සංසාර දුකින් ගලවන්නේ අනන්ත පරිමාණ ලෝක සත්වයා අමා මහ නිවනට පමුණුවාලන මහා පුණ්‍යවන්ත සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පූර්ණය කරපු පාරමිතා ගුණ කඳක් තමයි පින්නතුනේ මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසඳගන්නේ. ඒ නිසා මව කියන කාරණය විමසලා බලනවා මහ බෝධිසත්වයන් වහන්සේ නමක් පිළිසඳගන්නේ ඊටාම සිල්වත් ගුණවත් අම්මා කෙනෙකුගේ කුසේ හැබැයි ඒ අම්මත් මාස 10කුත් දින 7කට පමණක් ආයුෂ සීමා වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. දැන් බොහෝ දෙනෙක් අද වෙනකොට මිත්‍යා දෘෂ්ටියක් පතුරනවා මහ බෝධිසත්වයන් වහන්සේ නමක් උපන්නොත් අම්මා දින 7කින් මැරෙනවා කියලා. එහෙම වුණාම මේක හරි බරපතල කාරණයක් පින්නතුනේ. මහ බෝධිසත්වයන් වහන්සේ උපන් නිසා අම්මා මැරුණා කියන එක. එතකොට මේක අනිත් පැත්තට පෙරළුවොත් කෙනෙක් හදයි. එහෙනම් අම්මත් මරාගෙන උපන් කුමාරයෙක් කියලා. ඇත්තටම ඒක නෙමෙයි කාරණය. මහබෝධිසත්වයන් වහන්සේ උපන් නිසා දින හතකින් දේවිය කලුරිය කළා නෙමෙයි. දේවියට ආයුෂයේ එපමණ බව දැනගෙන තමයි උන්වහන්සේ ඒ මව් කුසේ පිළිසිඳ ගත්තේ. ඊළඟ කාරණේ තමයි මව කියන කාරණේ බලන අම්මා කෙනෙක් සද්ගුණවන්ත වෙන්න ඕන පින්නතුනේ බුදු කෙනෙකුට පාර හදන්න. මේක හරි වැදගත් කාරණයක්. අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද අම්ම කෙනෙක් පින්නතුනේ සමාජයේ නින්දිත තැනකටපත් වෙලා ඒ අම්ම බිහි කරන දරුවට සමාජයේ නමක් දිනනවා කියන එක පින්නතුනේ ලේසි නෑ. කවුරු වුණත් කියනවා ඔය අසවලගේ දරුවා. ඒ දරුවා මොනතරම් ලෝකෙට සෙතක් කරන්න හැදුවත් පින්නතුනේ ඒ අම්මගේ තියෙන නුසුදුසුකම නිසා පින්නතුනේ සමහර විටකදී ඒ පුතාට ලැබෙන්න ඕන ගෞරවයක් නොලැබී යනවා. එතකොට බලන්න අපි කොච්චර දේවල් හිතන්න ඕනද කියලා පින්නතුනේ දරුවෙක් කුසෙන් බිහි කරනවා වගේම ඒ බිහි කරන දරුවා සමාජයේ බෝධිසත්වයෙක් වගේ පූජනීයත්වයටපත් වෙන්න නම් ඒ දරුවා විතරක් ගුණවත් වෙලා බෑ අම්මත් ගුණවත් වෙන්න ඕනේ. ඒක හරිම වැදගත් කාරණයක් පින්නතුනේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ මේ පස්මහා බැලුම් බලලා අප මහ බෝධිසත්වයන් වහන්සේ පින්නතුනේ ඇසල පෝය දවසේ මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගන්නවා. ඒ වෙලාවේ මහා මායා දේවීන් වහන්සේ දැකපු සිහිනය හරි ආශ්චර්යමත් සිහිනයක්. පුර පොයේ දවසේ මහා මායා දේවීන් වහන්සේ සීලාදීහි පිහිටලා මනාකොට නාල සුවඳ පැන් සිරියහන සැතපෙන්නේ. ඒ සැතපීලා ඉන්නකොට පින්නතුනේ දකින්ව සිහිනයක්. සතර වරම් දෙවියෝ ඇවිල්ලා මහා මායා දේවීන් වහන්සේ ඇඳත් සමගම හතර කොනෙන් උස්සගෙන පින්නතුන හිමාලයේ පර්වතයට අරන් ගියා. හිමාලයේ පර්වතයට අරගෙන ගිහිල්ලා විශාල රිදී පර්වතයක් තිබ්බා. මේ රිදී පර්වතයේ පාමුල තිබ්බා. මෙතන බොහෝ කොට තවුසන් තවුස්දම් පුරන තැනක්. ඉන් අනතුරුව පින්නතුනේ සතරවරම් දෙවි රජදරුවන්ගේ දේවීන් වහන්සේලා මෙතනට ආවා. ඒ හතර දෙනත් ඇඳ පිටින්ම උස්සගෙන පින්වතුනේ ගිහිල්ලා අනෝතත්ත විලෙන් සුවඳ පැනින් නෑවුවා. දැන් මේ සියල්ල හීනෙන් දකිනවා. සුවඳ පැනින් නාවලා නැවත ඇඳත් එක්කම උස්සගෙන ඇවිල්ලා තිබුවා. නැවතත් සතර වරම් දෙවිරජ දරුවෝ මහා මායා දේවීන් වහන්සේ ඇඳත් සමගම හතර කොණෙන් උස්සගෙන රන්වන් පාටින් බබලන දිලිසෙන එක් ගල් තලාවක් තිබුණා. මේ ගල් තලාව මත්තට ඇඳ පිටින්ම රැගෙන ගිහිල්ලා තැන්පත් කළා. මද වේලාවක් යනකොට සුදුම සුදු ඉතාම ලස්සන ඇත්පැටියෙක් නෙළුම් මලක් සොඬින් අරගෙන මහා මායා දේවීන් වහන්සේ වැඩ ඉන්න ඇඳ වටා තුන් වාරයක් ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා මහා මායා දේවීන් වහන්සේගේ දකුණැලයෙන් කුසට ඇතුළු වුණා. එසැනින්ම අවදි වුණා. මේ තමයි දැකපු සිහිනය. මොන තරම් හිත් නිවන සිහිනයක්ද? මහා පුණ්‍යවන්ත සිහිනයක්. එතකොට මෙන්න මේ වගේ සිහින වලින් పూర్ව නිමිති වශයෙන් දක්වන සිහින තියෙනවා. එතකොට දැන් සිහින දකින කාරණා හතරක් අපි සාකච්ඡා කළා. පළවෙනි එක ධාතු කුපිත වීමෙන් පේනවා. දෙවෙනි කාරණේ තමයි පින්වතුනේ දෙවියන්ගේ ආනුභාවයෙන් සිහින පෙන්නනවා. තුන්වෙනි කාරණය පෙර සිදුවෙච්ච දේවල් සිහිනෙන් පේනවා. හතරවෙනි කාරණය పూර්ව නිමිති වශයෙන් උත් පින්නතුනේ සිහින පෙන්눔 කරනවා. ඊළඟට පින්වත්නි විමසන්න ඕනේ මේ දකින සිහින හැම එකක්ම ඇත්ත වෙනවද? අපිත් දකින ඔක්කොම හීන ඇත්ත වෙන්නේ දකින හැම හීනයක්ම ඇත්ත වෙනවද? මොන වෙලාවට දකින සිහිනද ඇත්ත වෙන්නේ? සමහර අවස්ථාවන් වලදී අපි රාත්‍රී 9ට නිින්දට වැටුනොත් එහෙම රෑ 10 වෙනකොටත් හීන පේනවා. ඒ කියන්නේ නිින්දට වැටුණු සැනින් හීන පේන අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ බොහෝ දෙනෙක් රැ නිින්දට වැටෙන්නේ මේ කය සංසිඳුවගෙන නෙවෙයි. එහෙනම් මොකක් කරගෙනද? උදේටත් වඩා දවල්ටත් වඩා හොඳටම බඩ පුරවල තමයි බොහෝ දෙනෙක් නිදියන්නේ. එතකොට පින්නතුනේ හොඳටම කුසපිරෙන්න ආහාර අරගෙන ගෙවල් වල බොහෝ කොට හොඳටම කන්නේ රැට. එහෙම කාලා නිදාගත්තම මේ කය සුවපත්ද? මේ කය සුවපත් නෑ පින්නතුනේ. එතකොට මේ කයට මහා මහන්සියක් දරන්න වෙලවා මහා ගින්නක් අවුලන්න වෙනවා මේ ආහාර ටික දවන්න. ඔන්න ওই වෙලාවේ පේන හීන හැබෑ වෙන්නේ දේශනාවේ කියනවා පින්නතුනේ එසේ සිහින සඵල වෙනවා ඒ සඵල වෙන්නෙම මේ ගත්තු ආහාර දිරවලා මනාකොට පරිණාමයට ගිහිල්ලා ඉන් අනතුරුව පේන හීන තමයි පින්වත්නි සඵල වෙනවයි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට බලන්න මේක හරි වැදගත් කාරණයක්. බලව පච්චූසේ පන අසිත කායිතේ සම්මා පරිණාමං ගතේ. මෙන්න මේක හරි වැදගත්. සම්මා පරිණාමං ගතේ. මේ කය ඒ ගත්තු ආහාර ආදී දිරවන්න බලවත් වෙහසක් යොදනවා. අන්න ඒ බලවත් වෙහෙස ඉවත් වෙලා අසිතේ පීත කායිතේ කාපු බීපු දේවල් සම්මා පරිණාමං ගතේ මනාකොට පරිණාමයට ගියාට පස්සේ ඒ කියන්නේ මනාකොට දිරවලා අවසන් වුණාට පස්සේ අන්න ඒ වෙලාවේදී පේන හීන පින්නතුනේ සඵල වෙනවා කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට කෙනෙක්ට ඒ සිහින දකින්න පුළුවන් තාම තද නින්දෙදී. තද නින්දෙදී දකින සිහිනක් පින්නතුනේ තටම සැබෑ වෙන්නේ සිහින පේන්නෙම දේශනාවේ කියනවා මේ මක්කට නිද්ධාය යුත්තෝ එමත් නැත්නම් කපිමිද්ද පරායනෝ කියලා සඳහන් වෙනවා මේ වඳුරෙකුගේ වගේ නිින්දක් තියෙන වෙලාවේ තමයි සිහින පේන්න පින්නොත් මක්කට නිද්ධාය යුත්තෝ වඳුරෙකුගේ නිින්දක් තියෙන වෙලාවේ තමයි පින්නොත් සිහින පේන්නේ වඳුරෙකුගේ නිින්ද ගැනයි දේශනාව කියන්නේ වඳුරෙක් කොහොමද නිදියන්නේ වඳුරෙක් ඉන්නේ පින්නොතනේ අත්තක් උඩ එතකොට මේ වඳුරා දන්නවා මම ඉන්නේ වැටෙන්න පුළුවන් තැනක කියලා එහෙම වුණාම ඔබ ඇඳක නිදිනවා වගේ වඳුර අත්තක් උඩ නිදියයිද? නෑ පින්නතුනේ. වඳුරා හැම වෙලාවෙම නිින්ද යනකොට පින්නතුනේ එතනින් අවදි වෙනවා. මොකද වැටේ කියලා බයක් තියෙනවා. ඒ නිසා මේ වඳුරා ඉන්නේ නිින්දත් නොනිින්දත් අතර. අන්න ඒ වෙලාවේ තමයි හීන පේන්නේ. ඒ සීන දකින්නේ කවුද? සියලු සංසාරයේ ගමන නවත්වපු අසේක වූ පුද්ගලයෝ හීන දකින්නේ නැහැ. අසේක කියන්නේ පුද්ගලයෝ කොටස් දෙකයිනේ සේක පුද්ගලයෝ සහ අසේක පුද්ගලයෝ. සේක පුද්ගලයා කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන හික්මෙන කෙනා. නිවන අරමුණු කරගෙන හික්මෙන කෙනා තමයි සේක පුද්ගලයා. අසේක පුද්ගලයා කියන්නේ අසේක පුද්ගලයා කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන හික්මෙන්නේ නැති කෙනා නෙමෙයි. හික්මිලා ඉවර කෙනා. ඒ කියන්නේ නිවන සාක්ෂාත් කරලා ඉන්න කෙනා. මේ කියන්නේ රහතන් වහන්සේ. එහෙනම් සිහින දකින්නේ කවුද පින්වත්නි? සිහින දකින්නේ රහතන් වහන්සේලා සිහින දකින්නේ සිහින දකින්න තරම දකින්නේ පින්නතුනේ පෘ탁ජනය. නිවන අරමුණු කරගෙන තවත් හික් මෙමින් ඉන්න අය තමයි සිහින දකින්නේ. සිහිනෙන් දකිනකොට ඒ දකින සිහිනවල ඇතැම් දර්ශන පින්වත්නි දකින්න පුළුවන් බුදුන් වඳිනවා මහසෑයක් වඳිනවා දෙමව්පියන්ට උපස්ථාන කරනවා දුගියෙකුට මගියෙකුට යමක් දෙනවා මෙන්න මේ වගේ පින්වත්නි සිහිනෙන් අපි දකින දේවල් තියෙනවා තවත් අවස්ථාවන් වලදී අපි හීනෙන් දකිනවා මරනවා බනිනවා අපරාධ කරනවා තවත් සරලව කිව්වොත් මේ ලෝකේ යමක් පාප කර්මයක් හැටියට සම්මත නම් එවන් වූ දේවල් හීනෙන් දකිනවා. තවත් අවස්ථාවන් වලදී මේ ලෝකේ හොඳක් කියලා සම්මතයි නම් එවන් වූ දේවලුත් පින්නතුනේ හීනෙන් පේනවා. ඒවා සිහිනෙන් දැක්කා කියලා කර්ම විපාකයක් හැදෙනවද? කර්ම විපාකයක් හැදෙනවා පින්නතුනේ. එතකොට අපි සිහිනෙන් දකිනවා නම් කෙනෙක් මරනවා ඒක මනෝ කර්මයක්. ඒක මනෝ කර්මයක්. ඒකට අකුසල විපාකයක් තියෙනවා. දැන් අපි හීනෙන් දකිනවා බුදුන් වදිනවා. බුදුන් වදිනවා හීනෙන් දැක්කම අපි බුද්ධ වන්දනාව හැබැහින් කළොත් ඒක කුසල කර්මයක්. හැබැයි සිහිනෙන් ඒක දකිනවා. එහෙනම් මේක මනෝ කර්මයක්. එහෙනම් දකින සිහිනය කුසල පක්ෂයේ සිහිනයක් නම් පින්නතුනේ කුසල විපාක තියෙනවා. හැබැයි දකින සිහිනය අකුසල දර්ශනයක් නම් පින්නතුනේ ඊට අනුරූප වූ අකුසල විපාකුත් තියෙනවා. සුපිනෝ කුසලෝපි හෝති අකුසලෝපි හෝති අව්‍යාකතෝපි හෝති. සිහින කියන ඒවා කුසලයක් වෙන අවස්ථාවක් තියෙනවා. සිහින කියන ඒවා අකුසලයක් වෙන අවස්ථාවක් තියෙනවා. කුසලයක් හෝ අකුසලයක් හෝ නොවන අවස්ථාවක් නොවන අවස්ථාවක් තියෙනවා. එතකොට එසේ දකින්නා වූ සිහින අපි හිතමු දැන් ප්‍රාණඝාතයක් කළා කියලා. ඒක හීනෙන් දකිනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් කරනවා හීනෙන් දකිනවා. ප්‍රාණඝාතයක් කළාම පින්නතුනේ යම් නිරේකට වැටෙනවා නම් දැන් ඒක සිහිනෙන් දැක්කා කියලා නිරේ උපද්දවන්න ඒ අකුසලේ හේතු වෙනවද? එහෙම හේතු වෙන්නේ නැහැ පින්නතුනේ. දැන් අපි හිතමු සිහිනෙන් දකිනවා පින්නතුනේ මහා සෑයක් වන්දනා කරනවා. ඒ මහා සෑය සැබැවින්ම වන්දනා කළොත් සුගතියක උපදිනවා නම් සිහිනෙන් මහා සෑයක් වන්දනා කරනවා දැක්කොත් ඒක කුසල කර්මයක්. හැබැයි ඒ කර්මය හේතු වෙනවද සුගතියක උපදින්න? සුගතියක උපතක් දෙන්න ඒක හේතු වෙන්නේ නැහැ දේශනාවේ කියනවා ස්වායං දුබ්බල වත්තු කතා චේතනාය පටිසන්ධින් ආකංකිතුං අසමත්තෝ කියන්නේ ප්‍රාණඝාතයක් කරනවා සිහිනෙන් දැක්කට ඒ දැක්ක මාත්‍රයෙන් ප්‍රාණඝාතයක් කළා වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාත සිතිවිල්ලක් ඉපදිලා තියෙනවා මනෝ කර්මයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේක කර්මපතයක් හැටියට සම්පූර්ණ වෙලා සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා මේ අකුසල කර්මය උනත් බලවත් අකුසල කර්මයක් නෙමෙයි. දුර්වල අකුසල කර්මයක්. මේ දුර්වල අකුසල කර්මය දුබ්බල වත්තු කතා. එතකොට මොකද වෙන්නේ? මේ කියන චේතනාමය අකුසලය පටිසන්ධින් ආකංකිතුන් අසමත්තු ප්‍රතිසන්ධියක් සලසන්න තරම් පින්නතුනේ බලවත් වෙන්නේ අසමර්ථයි. ප්‍රාණඝාතයක් කරනවා සිහිනෙන් දැක්කා කියලා ඒ සිහිනයේ කළ ප්‍රාණඝාතයෙන් නිරේ උපද්දවන්න තරම් ඒ කර්මය ප්‍රතිසන්ධියදලා තීරණය කරන්න තරම් බලවත් කර්මයක් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපි සදා සීල් රැකලා හීනෙන් අකුසලයක් දැක්කොත් එහෙම ප්‍රාණඝාතය නේද? එහෙම වුණොත් නිරයයිනේ. ඒ නිසා මතක තියාගන්න සිහිනෙන් ප්‍රාණඝාත කරනවා දැක්කොත්, පව් කරනවා සිහිනෙන් දැක්කොත් ඒක ඊළඟ උපත තීරණය කරන්න තරම් බලවත් කර්මයක් නෙමෙයි. එතකොට ඒකට මොකද වෙන්නේ? බලවත් අකුසල කර්මයකින් උපත තීරණය වෙනවා. ඒ උපත තීරණය වෙනකොට මොකද වෙන්නේ? පවත්තේ පන අඤ්ඤේහි කුසලා කුසලේහි උපත්තම් විතෝ විපාකං දීති. අකුසලයක් නම් අකුසල විපාකයක් විපාක දෙනකොට වෙනත් අන්න ඒකට උපත්තම් විතෝ විපාකං දීති. උපත්තම් විතෝ කියන්නේ උපස්තම්භකව විපාක දෙනවා. ඒ කියන්නේ ආධාර වෙමින් විපාක දෙනවා. හීනෙන් දැක්ක අකුසලයක් ඒ අකුසලයේ විපාකය ඊළඟ උපත තීරණය කරන්න තරම් බලවත් නෑ. හැබැයි වෙනත් බලවත් අකුසල කර්මයක් විපාක දෙනකොට අන්න ඒකට ආධාර වෙලා පින්නතුනේ විපාක දෙනවා. අපි යමක් කරන්න හදනකොට ඔය සමහර අය දෙන්නේ එහෙනම් මෙන්න මේකත් ඕකටම ගන්නකෝ කියලා. එහෙම දෙනවනේ. අපි යමක් කරන්න හදනකොට සමහර අය ඒකට ප්‍රමාණවත් මුදලක් නෙමෙයි. නමුත් ඉතින් මේකත් ඕකටම ගන්න කියලා දෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ. මූලික උපතම තීරණය කරන්න ඒ කර්මය බලවත් නැහැ. නමුත් විපාක දෙන කර්මයක් එක්ක හේතු වෙලා ආධාර වෙලා පින්වතුනේ විපාක දෙනවා. කුසල කර්මයක් එහෙමමයි. සුගතියේ උපත ලබන්න තරම් සිහිනෙන් කළ කුසලය බලවත් නැහැ. නමුත් බලවත් කුසලයක් සුගතියේ උපත සලසනකොට එතනදී උපස්තම්භක වෙමින් පින්නතුනේ අර කුසල විපාකේ විපාක දෙනවා. ඉතින් සමහර ඒවා නම් තියෙනවා ඒවා කුසලයක්කුත් නෙවෙයි ඒවා අකුසලයකුත් නෙවෙයි හුදු දර්ශන මාත්‍රයකින් සීමා වෙන දේවල් තියෙනවා. එතකොට අපි මේ සාකච්ඡා කළේ සිහින පිළිබඳව. සිහින දකින්නේ කවුද? සිහින දකින්නේ මොන වෙලාවටද? සිහින සැබෑ වෙන්නේ කුමන වෙලාවේ දුටු සිහිනද? පින්වත්නි සැබෑ වෙන්නේ අලුයම් කාලේ දකින හීන. අලුයම් කාලේ දකින සීන පින්වත්නි. දැන් මේ දේශනාව ශ්‍රවණය කරලා ඉවරලා දැකපු සීන මගෙන් අහන්න එපා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. මේ වගේ දේශනා කළාට පස්සේ සමහර අය දැකපු හීන අපිට කියලා අපෙන් සිහින පලාපල අහන්න පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න සිහින පලාපල කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු විද්‍යාවක්. ඒක නිවන් මඟ නෙමෙයි. දැන් වරක් මහා සුපින සූත්‍රය දේශනා කරලා මට එහෙම වුණා. ඊට පස්සේ කතා කරලා අපේ ස්වාමීන් වහන්සේ අසවල් හීනේ දැක්කා මේකේ ප්‍රතිඵලය කොහොමද දන්නේ නේද කියලා අහනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න මේ සූත්‍රයේ මූලාරම්භයක් හැටියටයි පින්නොත් මේ කාරණා ටික ඔබට දේශනා කළේ නිර්වුල් වෙන්න. දැන් අපි සාකච්ඡා කළා සැබෑ වෙන්නේ අලුයම දකින සිහින කියලා. දැන් මහා සුපින සූත්‍රයේදී දේශනා කරනවා මහ බෝධිසත්වයන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත්වෙන්නට පෙර මහ බෝසත් අවධියේදීම මහා සිහින පහක් දැක්කා කියලා. එහෙනම් මේ සිහින පහ දැක්කේ කවදා කොයි වෙලාවේද කියලා විමසලා බැලුවොත් මහ බෝධිසත්වයන් වහන්සේ මේ සිහින පහ දැක්කේ පින්වතුනේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට පෙර දින රාත්‍රියේ වෙන්න ඕන එහෙමනම්. සම්මා සම්බුද්ධත්වයට පත් උනේ වෙසක් පුර පසළොස්වක පෝය දවසේ අලුයම නේද? වෙසක් පුර පසළොස්වක දවසේ අලුයම තමයි උන්වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් උනේ. එහෙනම් සැබෑවෙන්නේ අලුයම දැකපු සිහින නම් උන්වහන්සේ මේ සිහින දැකලා තියෙන්නේ කවදද? වෙසක් පුර පෝයට පෙර දින රාත්‍රියේ අලුයම උන්වහන්සේ මහා සිහින පහක් දැක්කා. මොනවද මේ මහා සිහින පහ? පළවෙනිම මහා සිහිනේ දකිනව අප මහ බෝධිසත්වයන් වහන්සේ මහා පඨවි මහා සයනං අහෝසි හිමවා පබ්බත රාජා බිම්බෝහනං අහෝසි පුරත්තිමේ සමුද්දේ වාමෝ හත්තෝ ඕහිතෝ අහෝසි පච්චිමේ සමුද්දේ දක්ඛිනෝ හත්තෝ ඕහිතෝ අහෝසි දක්ඛිනේ සමුද්දේ උබෝ පාදා ඕහිතෝ අහේසුං තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝතා අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං පඨමෝ මහා සුපිනෝ පාතුර හේසුං මහා පඨවි මහා සයනං අහෝසි ඔන්න උන්වහන්සේ දැකපු පළවෙනිම කීණය මේ මුළු මහත් පොළොව තලය උන්වහන්සේගේ සයනය වුණා මේ මහ පොළොව තමයි උන්වහන්සේගේ ඇඳ සයනය හිමවා පබ්බත රාජා බිම්බෝහණං අහෝසි හිමාලය පර්වතය උන්වහන්සේගේ කොට්ටේ වුණා. මහ පොළොව ඇඳ හිමාලයේ මහ පර්වතය උන්වහන්සේගේ කොට්ටේ. හිමාලයේ පර්වතයේ කොට්ටෙට තියාගෙන අප මහ බෝධිසත්වයන් වහන්සේ දැක්ක මහ පොළොව නැමැති ඇඳේ සැතපීලා ඉන්නවා. ඒ සැතපීලා හිටියේ දකුණු ඇලයට හැරිලා හැම නෙමෙයි උඩ අතට. පුරත්තිමේ සමුද්දේ වාමෝහත්තෝ ඕහිතෝ අහෝසි පෙරදිග මුහුදේ වම් අත වදින විදිහට වම් අත දිග ඇරලා ඊළඟට පච්චිමේ සමුද්දේ දකින්නෝ හත්තෝ ඕහිතෝ අහෝසි පස්චිම සයුරෙහි උන්වහන්සේගේ දකුණු හස්තය පීඨන විදිහට සැතපීලා ඒ කියන්නේ හිමාලයේ පර්වතයේ කොට්ටෙට තියාගෙන මහ පොළොව සයනය හැටියට තබාගෙන උන්වහන්සේගේ ශ්‍රී හස්තයන් යුගලය දෙපැත්තට විහිදුවාගෙන වම් හස්තය පෙරදිග මුහුද දක්වත් දකුණු හස්තය අවරදිග මුහුද දක්වාත් පිහිටන විදිහට දික් කරගෙන දෙපසට දිගු කරලා දක්ෂිනේ සමුද්දේ උබෝපාදා ඕහිතෝ අහෝසෝ පින්වතුනේ දකුණු දිග මුහුද දක්වා උන්වහන්සේගේ උබෝපාදා පාද යුගල දකුණු මුහුද දක්වා පිහිටන පරිද්දෙන් උන්වහන්සේ සැතපෙලා ඉනවා උඩ අතට හැරිලා තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනුබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං පඨමෝ මහා සුපිනෝ පාතුර හික්සුං තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පත්වෙන්නට පෙර බෝසත් අවදියේම මේ පළවෙනි හීනේ දැක්කා. මොකද්ද පළවෙනි හීනය? මහ පොළොව මහ සයනය කරගෙන හිමාලය පර්වතය කොට්ටය කරගෙන දෑත පින්වතුනේ පෙරදිග මුහුද සහ අවරදිග මුහුද දක්වා දිගු කරගෙන දකුණු දිග මුහුදට උන්වහන්සේගේ සිරිපා පිහිටන හැටියට උඩ අතට හැරිලා උන්වහන්සේ සැතපීලා ඉන්නවා. මේ තමයි පළවෙනිම හීනේ. දෙවැනි සිහිනය පින්වතුනේ දේශනාවේ විස්තර කරනවා සතෝ තිරියා නාම තින જાති නාභියා උග්ඝන්त्वा නභං ආඝට්ඨිතා හෝති එහෙම උඩුබැලි අතට උන්වහන්සේ සැතපීලා ඉන්නකොට තිරියා නාම තින જાති. තිරියා කියලා තෘණ විශේෂයක්. තනකොළ ගස් විශේෂයක්. නාභියා උග්ඝන්त्वा නාභියෙන් පැන නැගුණා. දැන් උඩ අතට උන්වහන්සේ සැතපීලා ඉන්නේ. මේ තිරියා කියන තෘණ වර්ගය උන්වහන්සේගේ නාභියෙන් ඉහළට පැන නැංගා. නබං ආහච්ච තිතා අහෝසි මේ පැන නැගුණු තෘණගස අහස දක්වාම නාභං ආහච්ච අහස් ගැබ දක්වාම පින්නතුනේ ඉහළට ඉහළට එසවිලා පිහිටියා මේ කටුවාවේ තවත් විස්තර වෙනවා මේ පැන නැගුණු තෘණගස නංගල මත්තේන නංගල මත්තේන කියලා කියන්නේ නගුල් කඳක් තරම් විශාලයි නංගල මත්තේන නගුල් කඳක් තරම් විශාල වූ එකක් තමයි මේ තෘණගහ රත්ත දන්දේන මේ තෘණගසේ කඳ රතු පාටයි. රතු පාට තෘණ ගහක්. මේ ගහ නාබිතෝ උග්ඝන්त्वा නාභියෙන් පැන නැගිලා බලාගෙන ඉදිද්දිම පින්නතුනේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඉහළට එසවෙන්න පටන් ගත්තා. පස්සන් තස්ස පස්සන් තස්සේව බලාගෙන ඉදිද්දීම බලාගෙන ඉදිද්දීම විදත්තිමත්තං වියතක ප්‍රමාණයට ඉහළට එස වුණා. ඊළඟට රතනමත්තං ඊළඟට ව්‍යාම මත්තං බඹයක් පමණ යට්ටි මත්තං යොදුන් භාගයක පමණ දුර ප්‍රදේශය ගව්වක ප්‍රමාණය මේ විදිහට ඉහළට ඉහළට ඉහළට එසවිලා බලාගෙන ඉදිද්දිම අහස් ගැබ දක්වාම මේ තෘණගහ ඉහළට එසුණා. පැන නැගුණේ කොතනින්ද? මහ බෝධිසත්වයන් වහන්සේගේ නාභියෙන්. මෙන්න මේක තමයි පින්වතුනේ උන්වහන්සේ දැකපු දෙවැනි සිහිනය. තුන්වෙනි සිහිනයක් උන්වහන්සේ දකිනවා සතෝ සේතා කිමි කන්න සීසා පාදේහි උස්සක්කිත්වා යාව ජානු මණ්ඩලං පටිච්ඡාදීසුං තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනබිත් සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං තතියෝ මහා සුපිනා පාතුරහිසුං උන්වහන්සේ දැක්කා යම්කිසි පණු විශේෂයක් මේ පණු විශේෂය සේතා තනි සුදු පාටයි. සේතා කිමි සුදු පාට පණුවෝ කන්හ සීසා කළු පාට හිස තියෙනවා. සුදු පාට පණු විශේෂයක් හැබැයි මේ පණුවන්ගේ හිස කළු පාටයි. මේ පණු විශේෂයේ ඇවිල්ලා යාව ජානු මණ්ඩලං පටිච්ඡාදේසුං ධන මඩල දක්වා වහගත් ඇවිල්ලා. හිස කළු පාට කඳ සුදු පාට පණු විශේෂයක් ඇවිල්ලා අපමහ බෝධිසත්වයන් වහන්සේගේ දනහිස දක්වාම වසාගෙන ඉන්නවා. මහ බෝධිසත්වයන් වහන්සේ හීනෙන් දැක්කා. බුද්ධත්වයට පෙර මේ තමයි උන්වහන්සේ දැකපු තුන්වැනි සිහිනය. ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා හතරවැනි සිහිනයක් උන්වහන්සේ දැක්කා. මොකද්ද හතරවැනි සිහිනය? සතෝ චත්තාරෝ සකුණා නානා වන්නා චතුහි දිසාහි ආගන්त्वा පාදමූලේ නිපතිත්වා සබ්බ සේතා සමජ්ජින්සු උන්වහන්සේ වැඩ ඉන්නකොට නොඑක් නොඑක් වර්ණ ඇති කුරුල්ලු හතර දෙනෙක් නිල් පාට රතු පාට කහ පාට ආදී වශයෙන් නොඑක් නොඑක් වර්ණයෙන් යුක්ත වන්නා වූ පක්ෂීන් හතර දෙනෙක් හතර දිසාවෙන් ආවා මේ හතර දිනාම ඇවිල්ලා අපමහ බෝධිසත්වයන් වහන්සේගේ පාද මූලේ නිපතිත්වා පාමුල වැටිලා සබ්බසේතා සමාපජ්ජින්සු සියල්ලෝම තනි පාටකට ඒ කියන්නේ සුදු පාටටපත් වුණා. ওই තමයි උන්වහන්සේ බුද්ධත්වයට පෙර දින රාත්‍රියේ අලුයම දැකපු මහා හතරවැනි සිහිනය. හතර දිසාවෙන් කුරුල්ලෝ හතර දෙනෙක් හතර වර්ණයකින් යුක්තව ඇවිල්ලා උන්වහන්සේගේ පාද මූලෙ වැටිලා පින්වතුනේ සුදු පැහැයටපත් වුණා. ඊළඟට පින්වත්නි උන්වහන්සේ දැකපු අවසාන මහා සිහිනය සමානෝ මහතෝ මීල්ල පබ්බතස්ස උපරූපරි චංකමති දැක්ක පින්වතුනේ ඊටාම විශාල අසුචි පර්වතයක් සිහිනෙන් දැක්කා ඊටාම විශාල අසුචි පර්වතයක් මහතෝ මීල්ල පබ්බතස්සාති තියෝජන භේදස්ස ගෝත පබ්බදස්ස යොදුන් තුනක් පමණ වෙච්ච අසුචි පර්වතයක් දැක්කා. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක්. එතකොට මේ අසුචි පර්වතය යොදුන් යොදුන් තුනක් විතර ඇති. මේ අසුචි පර්වතයේ පරූපරි චංකමති පර්වතයේ මුදුනක් කියලා එකක් තියෙනවනේ. අන්න ඒ අසුචි පර්වතයේ මුදුනේ උන්වහන්සේ සක්මන් කරනවා. උන්වහන්සේ සක්මන් කරනවා. හැබැයි උන්වහන්සේ එහෙම සක්මන් කළාට අසුචි පර්වතයක් මුදුනේ අලිප්පමානෝ මීල්හේන උන්වහන්සේ ඒ අසුචියේ ගිලින්නේ. ඒ කියන්නේ අසුචි ගෑවෙන්නේ අසුචි ගොඩක පින්නතුන කෙනෙක් සක්මන් කළොත් යොදුන් තුනක් උස ඒ අසුචි ගොඩේ ගිලෙන්න බෑ. නමුත් උන්වහන්සේ ඒ මත්ති සක්මන් කරනවා හැබැයි අසුචි ගෑවෙන්නේ තැවරෙන්නේ නෑ. අසුචි ගොඩේ පින්නතුනේ ගිලෙන්නෙත් නෑ. තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනුවිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං පංචමෝ මහා සුපිනෝ පාතු රහේසෝ මහබෝසත් අවදීයේදීම තථාගතයන් වහන්සේ මේ පස්වැනි සිහිනය දැක්කා දේශනාවේ තවත් විස්තර කරනවා පින්නතුනේ දීඝායුක බුද්ධාපන තියෝජනිකේ මීල්ල පබ්බතේ අනුපවිසිත්වා නිසින්නෝ විය හොಂತಿ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මේ සිහිනේ දකින්නේ තරමක් වෙනස් විදිහට දැන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ ප්‍රඥා අධික බුදුවරයන් වහන්සේ නමක් නිසාමයි පින්වත්නි දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මේ සිහිනේ දකිනවා කොහොමද යොදුන් තුනක් පමණ වූ මේ අසුචි පර්වතයේ අනුපවිසිත්වා නිසින්නෝ විය ඇතුළට පිවිසිලා ඉන්නවා වගේ දකිනවා කියනවා දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මේ අසුචි පර්වතයේ ඇතුළට ඇතුල් වෙලා ඉන්නවා වගේ පින්වත්නි සිහිනෙන් දකිනවා කියනවා මේ සිහිනවල විස්තරය අර්ථය පින්නතුනේ ප්‍රකට කරනකොට මේ කාරණේ හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මහ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පෙර දින රාත්‍රියේ අලුයම සිහින පහක් දැක්කා. මහා සිහින. මොනවද ඒ සිහින පහ? පළවෙනි එක තමයි හිමාලයේ පර්වතයේ කොට්ටය කරගෙන මේ මහා පොළොව ඇඳ බවට පත් කරගෙන පින්නතුනේ ශ්‍රී හස්තයන් දෙක පෙරදිග මුහුදත් අවරදිග මුහුදත් දක්වා දිගු කරගෙන උන්වහන්සේගේ දෙපා දකුණු සයුර දක්වා පිහිටන පරිද්දෙන් උන්වහන්සේ සැතපීලා ඉන්නවා. දෙවෙනි සිහිනේ තමයි එහෙම සැතපීලා ඉන්නකොට උන්වහන්සේගේ නාභියෙන් පැන නැගපු නගුලක් තරම වූ රතු පාට දඬුවකින් යුක්ත වූ තෘණ ගහක් මේ තෘණ ගස නාභියෙන් පැන නැගිලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බලාගෙන ඉදිද්දීම ඉහළට එසවිලා එසවිලා එසවිලා ගිහිල්ලා අහස් ගැබ දක්වාම එසවිලා විහිදිලා තියෙනවා උන්වහන්සේ දැක්කා. දැන් මේ හැම එකක්ම උන්වහන්සේ දෙනෙත් අරගෙන ඉන්නවා වගේ බලාගෙනයි පින්නතුනේ. මොකද මේ තෘණ විශේෂය ඉහළට යනවා බලාගෙන ඉඳිද්දිම. එහෙනම් බලාගෙන ඉන්නේ S2 අරගෙනනේ. උන්වහන්සේ සැතපීලා වුණාට සිහිනෙන් පෙනෙන්නේ උන්වහන්සේ අවදීන් බලන් ඉන්නවා වගේ. තුන්වෙනි සිහිනේ තමයි පින්වතුනේ හිස කළු පාට වෙච්ච කඳ සුදු පාට වෙච්ච එක්තරා පණු විශේෂයක් මහ බෝධිසත්වයන් වහන්සේගේ ධන මඩල දක්වාම පින්වතුනේ වෙලාගෙන වට කරගෙන ඉන්නවා. ඒ තුන්වෙනි සිහිනය. හතරවෙනි සිහිනය නොයෙක් නොයෙක් වර්ණ වලින් යුක්ත වූ පක්ෂීන් හතර දෙනෙක් හතර දිශාවෙන් ඇවිල්ලා මහබෝධිසත්වයන් වහන්සේගේ පාමුල වැටිලා ඒ සියලු පක්ෂීන්ම තනි සුදු පාටකටපත් වුණා කියන සිහිනේ දැක්කා. අවසන් සිහිනේ තමයි පින්නතුනේ යොදුන් තුනක් පමණ වෙච්ච මහා අසූචි පර්වතයක මස්තකයෙහි උන්වහන්සේ සක්මන් කරනවා හැබැයි අසුචි තැවරෙන්නේ ගෑවෙන්නේ ගෑවෙන්නේ නැතුව මෙන්න මේ සිහින පහ පින්නතුනේ එදා අප මහ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පෙර දැක්කා. දැන් මේ සිහින පහ දැක්කේ పూర్ව නිමිති සිහින වශයෙන්. මේ పూర్ව නිමිති වශයෙන් දැක්ුවේ මහ බෝධිසත්වයන් වහන්සේගේ අනාගත ස්වභාවයයි. දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනේ මේ ලෝකේ යම්කිසි විදිහකින් අර මහා පොළොවේ සැතපුණා කියලා දැක්කනම් පළවෙනි සිහිනෙන් දැක්කේ හිමාලයේ පර්වතේ කොට්ටේ කරගෙන මහ පොළොව සයනය කරගෙන සැතපීලා ඉන්නවා. තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දේන අනුත්තරා සම්මා සම්බෝධින් අபிසම්බුද්ධා. තස්සා අபிසම්බෝධාය අයං පඨමෝ මහා සුපිනෝ පාතු රහේසෝ. මේ පළවෙනි සිහිනය පහළ වුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන බවටමයි. මහ බෝධිසත්ව අවදී දුටු සිහිනය මේ සිහිනයේ පින්නතුනේ පූර්ණ නිමිති වශයෙන් පෙන්නනවා මතුන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වෙන බවට. මේක තවත් විස්තර කරනවා පින්නතුනේ තත්ත සබ්බගුණ දායකත්තා බුද්ධානං අරහත්ත මග්ගෝ අනුත්තරා සම්මා සම්බෝධින් නාම ඇයි උන්වහන්සේට සම්මා සම්බෝධිය කියලා කියන්නේ? අපි කියනවා උන්වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වෙනවා කියලා. මොකද්ද මේ අනුත්තර සම්මා සම්බෝධිය කියන්නේ? ඇයි? තත්ත සබ්බ ගුණ දායකත්තා බුද්ධානං අරහත් මග්ගේන අනුත්තරා සම්මා සම්බෝධින් නාම අරහත් මාර්ගයෙන් සියලුම ගුණ දරන නිසා පින්නතුනේ සම්මා සම්බෝධි කියලා කියනවා අරහත් මගින් සියලුම ගුණ සියලුම ගුණ දරන නිසා. පස්සේ සියලු ගුණ දරනවා. තස්මා යංසෝ චක්කවාලම් හා පටවින් සිරිසයන භූතං අද්දස තං බුද්ධ භාවස්ස පුබ්බ නිමිත්තං මේ මහා පොළොව සයනය උනා සිහිනයෙන් දැක්කනම් අන්න ඒ දුටු කරුණ మతు සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බවට పూర్ව නිමිත්තයි කියලා පිනවා. බුද්ධ කියන වචනය රහතන් වහන්සේටත් යොදන්න පුළුවන් වෙනවා. බුද්ධ කියන වචනේ රහතුන් වහන්සේටත් යොදන්න පුළුවන්. දැන් අරහන්ත බුද්ධ කියලා කියනවනේ. නේද? බුද්ධ කියන වචනය අරහන්ත බුද්ධ කියන තැනදිත් යොදනවා. පච්චේක බුද්ධ කියලත් යොදනවා. සම්මා සම්බුද්ධ කියලත් යොදනවා පින්වත්. ඒකේ වෙනසකුත් තියෙනවා. මොකද්ද වෙනස? අරහන්ත බුද්ධ කියන තැන රහතන් වහන්සේනේ රහතන් වහන්සේ හඳුන්වන තැනදී අරහන්ත සම්බුද්ධ කියන්න බෑ. අරහන්ත සම්මා සම්බුද්ධ කියන්නත් බෑ. අරහන්ත බුද්ධ විතරයි. අරහන්ත බුද්ධ විතරයි. බුද්ධ කියන වචනේ තේරුම අවබෝධය ලැබූ කියන එකයි. අවබෝධය ලැබූ. එතකොට අරහන්ත බුද්ධ කියලා කියන්නේ අරහත් ඵලයෙන් අවබෝධය ලැබූ අරහත් ඵලයෙන් අවබෝධය ලබන්නේම කුමක් සහිතවද? පරෝපදේශ සහිතව. අරහත් ඵලයෙන් අවබෝධය ලබන්නේම පරෝපදේශ සහිතව. පරෝපදේශ කියන්නේ අනුන්ගේ මඟ පෙන්වීමක් ඇතුවමයි. ඒ නිසා තමයි අරහන්ත බුද්ධ කියලා විතරක් කියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන තැනත් බුද්ධ කියන වචනේ යොදනවා. පච්චේක සම්බුද්ධ කියලා. සං කියන කොටස එකතු වෙනවා. හැබැයි පච්චේක සම්මා සම්බුද්ධ කියන්න බෑ. පච්චේක සම්බුද්ධ වෙන්න ඕනේ. ඇයි සම්බුද්ධ වෙන්නේ? උන්වහන්සේත් අවබෝධය ලබනවා. හැබැයි පරෝපදේශ රහිතව. පරෝපදේශ රහිතව පින්වත්. අනුන්ගේ මඟ පෙන්වීමක් ඇතුව නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්තට සංසාරෙන් ගැලවුණාට පසේ බුදුරජාණන් වහන්සේ නමක් සියල්ලම අවබෝධ කරනවා කියලා එකකුත් නැහැ පින්තුනේ. ඒ නිසා උන්වහන්සේලා ධර්මය අවබෝධ කළාට අවබෝධ කරවන්න සමත් වෙන්නේ අවබෝධ කරවන්න සමත් වෙන්නේ ඒක හරියට මොන වගේද? උපතින්ම කතා කරන්න බැරි ගොළු පුද්ගලයෙක් හීනයක් දැක්කා වගේ. එතකොට මොකද වෙන්නේ? සිහිනය අත්දකින්නවා හැබැයි කියන්න බෑ. ඊළඟට පින්වත්නි තථාගතයන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. රහතන් වහන්සේට බුද්ධ කියන එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේට සම්මා කියන කොටසත් එකතු කරලා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ ඇයි? පරෝපදේශ රහිතව සියලු ධර්මයෝම අවබෝධ කරගන්නවා වගේම අනුන්ටත් අවබෝධ කරනවා. එතකොට මහා සයනය හැටියට මේ මහ පොළොව තබාගෙන සැතපෙනවා සිහිනෙන් දැකපු එක අන්න ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට పూర్ව නිමිත්තයි කියනවා පින්වත්නි. పూర్ව නිමිත්තයි. උන්වහන්සේ සියල්ල මනාකොට පින්වත්නි දකිනවා. යං හිමවන්ත පබ්බත රාජානං බිම්බෝහණං අද්දස හිමාලයේ පර්වතය යම් ලෙසකින් තමන් වහන්සේගේ කොට්ටය ලෙසින් සබාගෙන සැතපෙනවා දැක්කද තං අන්න ඒ දැකපු එක සබ්බඤ්යුත ඥාන බිම්බෝහනස්ස පුබ්බ නිමිත්තං ඒ මහ බෝධිසත්වයන් වහන්සේ උතුම් සර්වඥතා ඥානේ ලබන බවට පින්නතුනේ పూర్ව නිමිත්තයි කියනවා උන්වහන්සේ ਸਰවඥතා ඥානෙ ලැබෙන බවට පූර්ව නිමිත්තයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදට નિયમિત වෙ තිබෙන කාල වේලාව නිමාවටපත් වන නිසාවෙන් අද දින දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා සියලු දෙනාටම තිරුවන් සරණ උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරමින් මේ දේශනාවේ ඉතිරි කොටස ඊළඟ දේශනාවේදී සිද්ධ කරන බව සඳහන් කරන අතර ඒ දේශනාවත් ශ්‍රවණය කරන හැටියට සියලු දෙනාටම කාරුණිකව සිහි කරනවා